මේ ලෝකෙ පුද්ගල භාවය තුල නතර වෙලා ඉන්නේ. ඉතින් ඒ ධර්ම න්‍යායම දැක්ක බුදුරජාණන් වහන්සේ පුද්ගල භාවය ඇති කරගෙන අපේ ජීවිත තුලත් අකුසල වුණ කර්මය එකක් වුණාට හේතුව එකක් වුණාට බීජය එකක් වුණාට ඵලයකකින් නතර වෙන්නේ ඒ අකුසල කර්මයට විපාක හැටියට ජීවිත 100යි 200යි 1000යි ලක්ෂයයි කෝටියයි කියලා එකක් නැහැ අපි දැක්කා එක peer ඇටේ පළ දරනකොට peer ඇට 100යි 1000යි ලක්ෂයයි කියලා කිව්වද ඔයගොල්ලෝ? බෑ. මේ පුද්ගලයාට වෙනව නෙමෙයි. අපිට විතරක් එක කර්මයක් කළාට ගොඩක් විපාක දෙනවා එහෙම නෙමෙයි. ස්වභාව දහම්. ඒ ස්වභාව දහම නොදන්නාකමට අපි මම කිව්වට අපි මගේ කිව්වට අපි මම මගේ කිව්වේ හේතුඵල දහමට නෙමෙයි. හේතුඵල දහමේ හැටි මේ. හේතුව ටිකක් වුණාට ඵලය ගොඩක් වෙන බව. ඔගොල්ලෝ අහලා තියලා ලුවැඩ සංග්‍රහව එහෙම ඉගෙනගෙන තියලා නේ ඉතින්. ලුවැඩ සංග්‍රහවේ තියෙනවා කවියක් එක ස්ත්‍රියක් එළුවෙකුගේ බෙල්ල කපලා එළුවගේ ඇඟේ ලෝම ගන්න බෙලි කැපුම් කණ්ඩුනා. අපි ඉස්සර හිතන්නේ නම් මේවා මෙච්චර පිළිගන්න බෑ වගේ. නමුත් මේ හේතුඵල ධර්ම තියලා බලන්න. පුදුමයක් නෙමෙයි. ඇත්තක් නෙමෙයි. එහෙම නොවුනනම් පුදුමයි. හේතුවක් හැදුවා බීජයක් වැපුරුවාම ඒ බීජම විතරක්ම ආපහු ආවොත් තමයි පුදුමේ. එක වී ඇටයක් හිටෙව්වොත් වී කරලේ වී ඇට ගොඩක් එන්නේ නැතුව එකම ඇටයක්ම විතරක් හැදුනොත් නෙමෙයිද පුදුමේ. වී ඇට ගොඩක් හැදෙන එකද පුදුමේ එකක්ම හැදුනොත්ද පුදුමේ. එකක්ම හැදුනොත්නේ. එහෙනම් මේ හේතු හැදුනොත් එක ජීවිතයකින් විතරක් විපාක දෙන නතර වුණොත් තමයි පුදුමේ. එක එක ජීවිතයකින් විතරක් විපාක නොදී සියවරක් දහස් වරයක් ලක්ෂ වරයක් කෝටි වරයක් විපාක දෙනව නම් ඒක පුදුමයක් නෑ හොඳට තේරුම් කරගන්න බීජ වලට මෙන්න මෙහෙම අස්සන්නක් තියනවා කියන එක එහෙම දන්නවනම් අපි ලේසියකට අකුසල කර්ම කරන්නේ මොකද අකුසල කර්ම කියන්නේ හේතු බීජ කියලා දැනගන්න ඕනේ ඒ බීජ වැපුරුවාම හොඳට අස්සන්න තියනවා කියලා දැනගන්න ඕනේ හැබැයි බීජේ தත්ත්වය උසස් වුණොත් බීජ තත්ත්වේ බාල වුණාම අස්වැන්න අඩුයි. බීජ තත්ත්වේ උසස් වුණාම අස්වැන්න වැඩි. අමිහිරි ස්වභාවයුක්ත පළෝපදන බීජයක් හද හැදෙනකොට දැඩි ලෝභය, දැඩි ද්වේෂය, දැඩි මෝහය කියලා රාගදේශ මොහංගේ දැඩි බව, කෙලසුන්ගේ දැඩි බව තුරු මේ බීජය බොහොම හොඳයි. වැරදි පැත්තට. ඒකේ ඵලය තමයි හොඳ අස්වැන්නක් ලැබෙනවා. හැබැයි දුක් විඳින පැත්තට. අන්න ඒ හේතුව ටිකක් වුණත් ඵලය ටිකක් වෙන්නේ කියලා දකින ධර්මතාවය හේතුනා බුදුරජාණන් වහන්සේ සබ්බ පාපස්සකරණ කියන වචනේ දේශනා කරාට. මොකද එක හේතුවක් වුණත් විපාකේ එක තැනකින් නතර වෙන්නේ නැහැ කියලා දැක්කා. ඒ හින්දා එක කර්මයක්වත් කරන්න කියන තැනකින් අනුමත කරන්න බෑ. ඒ හින්දා අනුකම්පාවෙන් සබ්බ පාපස්සකරණ දේශනා කුසල පැත්තටත් එහෙමයි. බීජ එකක් වෙන්න පුළුවන් ටිකක් වෙන්න පුළුවන්. නමුත් උපදින ඵලය එකක් වෙන්නේ ටිකක් වෙන්නේ. ඔය සාංගික දාන එහෙම දෙන්න යනකොට ස්වාමීන් වහන්සේලා කියනවා අහලා ඇති අසංකේයයන් අපමෙයයන් වදාමි කියලා සංඛ්‍යාවක් ප්‍රමාණයක් කරන්න බෑ කියලා. ඒක බොරුවක් එහෙම නෙමෙයි. ආමුදුරන්ටම පූජා කරව ගන්න ඕනේ හින්දා කියන ගාතාවක් එහෙම නෙමෙයි. ඇත්තේ අපි දැක්ක අර පේරෑටේක අස්පන අපිට තියෙන පේරෑටේකේ පළවෙලා විපාක දෙන මට්ටමට නොකර ගණන් කරන්න බැරි තත්ත්වයටපත් වුණා. පත් වෙනවා. කුසලයක් ගැන කවර කතාවද? ඒකෙත් බීජේ තාක්ෂණය උසස් නම් බීජේ හොඳ තත්ත්වයේ තියෙන ඔය ගොවි මහතුරු එහෙම ගොවිතැන් කරන්න ඉස්සර වෙලා හොඳ බීජ තෝරනවානේ. ඔය කියන්නේ බීහෙම වපුරනට අබීජීය කුලා හොඳයි. ඔය එක එක විදිහට මේවා හොඳ රසන තියනවා කියලා. ඒ වගේ බීජ හොඳ අස්සන්න ඇති වෙන බීජ තියෙනවා. ඒ වගේ මිහිරි වූ මිහිරි ස්වභාවයුක්ත ඵලයන් උපදින හේතු හදනකොට හදාගන්න හේතුව බීජය උසස් තත්වයක තිබුණු ඵලය උසස්. ඒ බීජයේ බීජ තත්වයේ උසස් බව රැකෙනවා උසස් බව රැඳෙනවා හොඳ බීජ හදාගන්න පුළුවන් අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල් සිත් මුල් කරගෙන කවුරුවත් කිව්වට නෙමෙයි ඉස්සරහට තල්ලු කරපු හින්දා ගිහිල්ලා නෙමෙයි වරෙන් කියලා අඬගාපු හින්දා ගිහිල්ලා නෙමෙයි තමන්ම හිතලා අනේ මෙහෙම දෙයක් කිරීම සුදුසුයි මොකද මේ බඳු බීජයක් හැදුනොත් අස්වැන්න ගොඩයි මේ බීජ හදා ගැනීමයි බීජ හදාගෙන හොඳ අස්සන්නක් ලබන එකටයි මිනිස්සු දෙවියෝ කියලා කිව්වේ. බීජ හදාගෙන නරක අස්සන්නක් ලබා ගන්න එකටයි සතර අපාය කියලා කිව්වේ. එයා හොඳට දන්නවා බෞද්ධයා කියලා කියන්නේ බුද්ධිමතා කියලා කියන්නේ පුද්ගල භාවයෙන් ඔබ්බට ගිය ලෝකයාගේ දැක්මෙන් ඔබ්බට ගිය යථාර්ථය ගැන නුවණ තියෙනවා. මෙහෙම නුවණක් නැතිනම් අපිට අපේ ශාස්ත්‍රුන් වහන්සේ ලෝකේ පහළවට වැඩක් නැහැ. සම්බුදු ජයන්තිය සමරල වැඩක් නැහැ අපි. ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට වුණා කියලා කියන්නේ මොකද්ද කියලා තෝරගෙන ඒක අපේ ජීවිතයට ගන්න උත්සාහවත් නොවුණා. නිකම් පුද්ගලයෙක් ඉපදුණු උපන්දින උත්සවයක් සමරණය වගේ එකක් වෙයි. නමුත් එහෙම එකක් වෙලා වැඩක් නැහැ. සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ මොකද්ද? ඒ තුලින් ඇතිවෙච්ච දර්ශනය මොකද්ද? ඒක අපේ ජීවිතයෙන් දකින්නේ ගන්නෙ කොහොමද කියන ටික තියෙන්න ඕනේ බෞද්ධයෙක් නම්. එහෙම වුණොත් ඉනුයි නියම සම්බුද්ධත්ව ජයන්ති සමරන්නේ. ඕගලන්ට පුළුවන් නම් පුද්ගල භාවයට ඔබෙන් ගිය මේ හේතුඵල ධර්ම ගැන දැනගන්න අවබෝධ කරගන්න අන්න ඕගොල්ලෝ නියම සම්බුද්ධත්වයේ ජයන්ති සමරන. ඇයි? බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ මෙහෙම දෙයක් වුණා ඒ බව තේරුම් කරගත්තා. තේරුම් කරගෙන ජීවිතය හදාගන්න උත්සාහවත් වෙනවා. එතකොට මේ හේතුඵල ධර්ම ගැන ඒබඳු විදිහට බුදුරජාණන් වහන්සේ කෙරෙහි නුවණ තිබුණු නිසායි නුවණ තියෙන නිසායි කුසල සුපසම්පදා කියලා දේශනා කළේ. එක හේතුවක් බීජයක් හදාගත්තත් බොහෝ කාලයක් මෙහෙරි මෙහෙරි සුවයන්ත ඵලයක් උපදිනවා කියලා දැක්කා. එතකොට අමිහිරි ඵල උපදින හේතු හැදුනොත් අමිහිරි ඵලත් මිහිරි ඵල උපදින හේතු හැදුනොත් මිහිරි ඵලත් උපදිනවා කියලා දැකපු නිසායි සබ්බපාපස්සා කරණම් කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළේ. ඔය හේතුඵල ධර්ම අවබෝධයයි හේතුඵල ධර්ම දැකීම සම්බ සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා කියන්නේ කිව්වේ. ඊට පස්සේ තව ධර්මතාවයකුත් තියෙනවා මේකේ. අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදින හේතු හැදුණොත් අට ගන්න ඵලය අමිහිරිමනේ. මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයන් උපදින හේතු හැදුණොත් අට ගන්න ඵලය මිහිරි. හැබැයි මිහිරි වුණත් ඒක නොපවතිනවා නම් නොපවතින බව මිහිරි. හොඳට බලන්න ඵලය මිහිරි නෑ. මිහිරි හේතු නිසා හටගන්න ඵලය අමිහිරි නෑ ඵලය මිහිරි. නමුත් මිහිරි වුණත් ඵලය නොපවතිනවනම් නොපවතින බව අමිහිරි. දැන් අපි කියමු ඔගොල්ලෝ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබාගෙන තියෙන මේක පෙර කුසලයකට ලැබුණු විපාකයක් සැපක්. දරුවල්ලෝ ඉන්නවා, ගෙවල් දොරවල් හදාගෙන ජීවිතේ ජීවත් කරන්න පුළුවන්, දුකක් නැතුව ඉන්න පුළුවන් යම් මට්ටමක් හදාගෙන ඉන්නවා. අනේ මේ තියෙන ඔක්කොම ටික එක්ෂණයකින් අනිත් පැත්තට හැරෙනවා. දරුවන්ගෙන් ඉන්න වෙනවා, ගෙවල් දොරවල් වල යාන වාහන වල ඒ සැපේ සම්පූර්ණයෙන් Tamanට අහිමි වීම නැතිවීමත් සැපද? දුක. එතකොට ඒ සැපේ නැතිවීමෙන් එන දුක නතර කරන්න පුළුවන් කමක් නැහැ සැපේ ඇති වෙන හේතු ටිකට. සැපේ ඇති කරන හේතු ටිකෙන් බීජ වලින් ඇති කරන සැපේ විතරනේ. තේරෙනවද? සැපේ නැතිවීමෙන් එන දුක නැති කරන්න ඒකට බෑ. අමීර ස්වභාවයෙන් විපාක විඳින හේතු ටිකට මේ දුක නැති කරන්න බෑ ඒක දුකම. අමීරී විපාක උපදවන හේතු වලට උපදින විපාකයේ දුකමයි. මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයන් උපදින හේතු වලට හැදෙන ඵලය සැපයි නමුත් සැප නැතිකමෙන් දුකයි. යථාර්ථයෙන් ගත්තාම යථාර්ථයෙන් ගත්තාම සැපත් දුකයි දුකත් දුකයි කියන දෙකෙන්ම අපිට ඇවිල්ලා තියෙනවා දුක. එහෙම නැද්ද? පටලවා ගන්න එපා දුක නෑ සැප නෑ කියන එකක් නෙමෙයි මම කියන්නේ. සැප සැපක් සැප නොපවතින බව දුකක් නම් දැන් මේ දුකට ප්‍රතිකර්මයකට හොයන්න එපා අපි. ඇයි ඒ දුක විතරක් හොඳද? Tamanට දරුවෙක් ඉන්නවා නම් ඒක දරුවෝ සැපත් සැපක්. නමුත් ඒ දරුවා මැරෙන එක සැපද? දුක. එහෙනම් ඒ දුකට ප්‍රතිකර්ම කරන්න පුළුවන් දරුවෙක් ලැබෙන්න තියෙන කුසල කර්ම කළා. ඒකෙන් ලැබෙන්නේ දරුවා ලැබෙන එකනේ. දැන් දරුවා නැතිවීමෙන් ලැබෙන දුකට ප්‍රතිකර්මයක් ඕනේ නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ හේතුඵල ධර්ම තුල මිහිරි හේතු සැකසিলা මිහිරි ඵල උපදිනවා අමිහිරි හේතු සැකසিলা අමිහිරි ඵල උපදිනවා අමිහිරි හේතු වලට උපදින ඵලය අමිහිරිමයි ඒක දුකක් මිහිරි හේතු වලට හට මිහිරි ඵලයක් හට ගන්නවා ඒක නොපවතින දුක එක දුක සැපත් දුකයි දුකත් දුකයි එහෙනම් මේ ධර්මතා දෙකේම පැවැත්මෙන් එන්නේ ලෝකෙට දුකක් කියලා බුදුජානකයන් දැක්ක දෙවොනි දැකලා ඊටු ටික දේශනා කළ සචිත්ත පරියෝදපණ සිය සිත පිරිසුදු කරගන්නට කියලා මොකද හිත පිරිසුදු නොවුනොත් හිත පිරිසුදු කර නොගත්තොත් හේතු සකස් වෙනවා කියන එක නවත්තන්න බෑ. හිත පිරිසුදු නොවුනොත් බීජ හැදෙනවා කියන එක නවත්තන්න බෑ. හිත පිරිසුදු නොවුනොත් අමිහිරි ස්වභාවයෙන් යුක්ත විපාක උපදින බීජ හැදිලා විටක අමිහිරි විපාක උපදින. මිහිරි ස්වභාවයෙන් යුක්ත විපාක උපදින බීජ හැදිලා මිහිරි විපාක ඇති වෙනවා. ඒක නොපවතින භවයේ දුකට වැටෙනවා. හිත පිරිසිදු කර නොගත්තාම තියෙන දෝෂය තමයි බීජ සකස් වෙනවා හේතු හැදෙනවා හේතු හැදුනාම තියෙන දෝෂය තමයි ඵලය උපදිනවා අමිහිරි ඵලය දුකමයි මිහිරි ඵලය නැති බව දුකයි කියලා අන්තිමට ඵලය අපිට යථාර්ථයෙන් වෙලදී දුක එහෙනම් බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන්ම දේශනා කළා සචිත්ත පරියෝදපණං කියලා හිත පිරිසුදු කරගන්න කියලා කිව්වේ මොකද හිත අපිරිසුදු වුණොත් හිත අපිරිසුදු වෙලා තියෙන තාක් බීජ නවත්තන්න බෑ බීජ නතර කරන්න බෑ බීජ කියලා කිව්වේ වෙන මොකටද කර්ම කර්ම රැස් වෙන එක නතර කරන්න බෑ කියන එක. පින්වතුනි සසරේදී හිත පිරිසුදු කරගන්න බැරි වෙච්ච නිසාමයි අපි හැම කෙනෙක්ම මේ සසරේ ඉන්නේ. විතක අකුසල කර්ම අකුසල හේතු හැදිලා සතර පායට යනවා. විතක කුසල කර්ම කුසල හේතු කුසල බීජ හදාගෙන මිනිසෙක් වෙනවා දෙවියෙක් වෙනවා බ්‍රහ්මයෙක් වෙනවා. විතක උඩට යනවා විතක යටට යනවා උඩට යටට ඒ මේ අතට යනවා මිසක මේකෙන් මිදෙන්න තැනක් නැහැ. ඒ මේ අත දුවනකොට නිකම්ම දුවනවා නෙමෙයි ඔය අතරෙදි අම්මා මැරි මව මැරි මේ දුක සහෝදරයා මැරි මේ දුක දෙමව්පියෝ දූ දරුවෝ මේ දුක් ටික තමයි විඳින්න තමයි එහාට මෙහාට යනකොට හරියට කබලක් ඇතුලේ වැඩිච්ච කෙනාව කබල ඇතුලේ කූරු ගන්නවා වගේ මොනවා හරි බදිනකොට කබලකට දාලා පොසට ටිකක් කරමු. ඒ මේ ඇතුලේ කූරු ගන්නවා වගේ එකක් අපිට වෙලා තියෙනවා. සැපට ගියොත් සැප නොපවතීමේ දුක දුකට ගියොත් දුක දුකමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්පර්ශය කියන එක හැම නැති එළදෙනක් වගේ කියන්නේ. කියලා ස්පර්ශ වෙන දෙයින් දුක එනවා. හැම නැති එළදෙනක් වතුරකට බැස්සොත් වතුරේ ඉන්න සත්තු කනවලු. ඒ කියන්නේ මාළු, වගේ සත්තු කොටනවා. ගහකට වගේ දෙයකට මොන හරි දෙයකට ටැඹකට බිත්තියකට ගහකට හේතු වුණොත් ඒකේ ඉන්න කූඹි කඩි වගේ සත්තු කනවා. බැරිලා බිම නිදාගත්තොත් බිම ඉන්න වේයෝ